ඉතින් මිය පරලෝකියා වූ ඥාතීන්ගේ නම ගුණ සිහිපත් කරගෙන ඒ අය වෙනුවෙන් කුසල පරිසරයක් පුණ්‍ය දර්ශනයක් ඇති කරලා තමන්ල කියන එකයි බුදු පියාණන් වහන්සේගේ අනුමතය. ඒ අයගේ නම සිහිපත් කරනකොට ಗುಣ සිහිපත් කරනකොට අපේ සිටිවිලි හඬ ඒ කට්ටියට දැනුවත් වෙනවා. ඒ සංඥාවන් මේ කට්ටිය අල්ලගන්නවා. එතකොට මේ සිතිවිලි හඬ අසන්නා වූ පින් කැමති නියපරලෝකියා වූ ඥාතීන් මේ පුණ්‍ය ආයතනයේ දෙස මේ ආර්ය නිකේතනයේ දෙස හිත යොමු කරන අය කට්ටිය. ඒ කට්ටිය දකිනවා මේව හැම එකක්ම. තමන්ගේ නම ගුණ සිහිපත් කරගෙන තමන්ගේ ඥාතීන් මේ විදිහට විශාල කුසල ධර්මයක් ආර්ය සංඝ රත්නයේට තේදන් සංග්‍රහයක් මහා පූජාවක් කරනවා අනේ කොච්චර හොඳ වැඩක්ද මේ අප වෙනුවෙන් කරන්න කියලා ඒ ඥාතීන් සතුටටපත් වෙනවා ඒ අයද බුද්ධ ශාසනයේ අරමුණු කරගෙන ත්‍රිවිධ රත්නයේ අරමුණු කරගෙන ශ්‍රද්ධාව කරුණාව මෛත්‍රිය ප්‍රඥාව ඇති කර ගන්නවා එසේ තමාගේ චිත්තසංතානයේ තුල කුසල් සිතිවිලි ඇතිවෙන්න ඇතිවෙන්න මොකද වෙන්නේ? අර දුර්වලව තියෙනා වූ කුසල ශක්තියෙන් ප්‍රබල වෙනවා. ප්‍රබල වුණාන් පස්සේ ඒ ස්ථානවලදීම ඒ කට්ටියට දිව්‍ය විමාන පහළ වෙනවා. ඒකයි බුද්ධානුමතය. පින් අනුමෝදන් වෙලා මෙරිලා උපදින්නේ නැහැ. ඒ තැන්වලම ඒ කට්ටියට දිව්‍ය විමාන පහළ වෙනවා. ඒක ඔය හේතුවත් උප්‍රකරණේ විමානවත් උප්‍රකරණේ කියලා ග්‍රන්ථ දෙකකින් පෙන්වුම් කරනවා හේතවත් උප්‍රකරණයෙන් පෙන්වුම් කරන්නේ මියගේ ඥාති ප්‍රේතයන් දුක් විඳින ආකාරය විමානවත් උප්‍රකරණයෙන් පෙන්වන්නේ පින් අනුමෝදන් වුණා වූ ඥාතීන්ට දිව්‍ය විමාන පහළ වෙලා ඒ ඥාතීන් සැප ලබන ආකාරය මේක බුද්ධානුමතයයි බුදු පියාණන් වහන්සේ මේවා දැනගෙන දැකගෙන දේශනා කරලා තියෙන්නේ. කාගෙන්වත් අහගෙන නෙමෙයි. මරණාසන්න අවස්ථාවේදී දුර්වල කර්ම ශක්තියක් ඉදිරිපත් වුණොත් මරණාසන්න අවස්ථාවේදී අපේ පංචේන්ද්‍රිය ක්‍රියා විරහිත වෙනවා. එතකොට වැඩ කරන්නේ මොකද්ද? මනින්ද්‍රිය. මනින්ද්‍රියට එන්නේ මොනවද? ධම්මාරම්භන එන්නේ. ධම්මාරම්භන කියලා කියන්නේ කරපු කියපු දේවල්. තමන් කරපු කියපු දේවල්. කුසල් වෙන්න පුළුවන්, අකුසල් වෙන්න පුළුවන්. ඒවා ප්‍රබල වෙන්න පුළුවන්, දුර්වල වෙන්න පුළුවන්. ආන් ඒවා තමයි අපේ මනසට එන්නේ. මරණාසන්න අවස්ථාවේදී ඇස කන දිව නාසය කය මේ පහම වැඩ නවතිනවා සුළු මොහොතකට හරි නවතිනවා අන්න එතකොට මන ප්‍රබල වෙනවා ප්‍රබල වුණා වූ මන අතීතයට දුවනවා දුවල කිසියම් අරමුණක් ගන්නවා. ආන්ගේ ගන්න අරමුණට අනුව තමයි චුති සිත පහළ වෙන්නේ. ඒ චුති සිතට අනුව තමයි ප්‍රතිසන්දිය ඇති වෙන්නේ. ප්‍රබල වූ කුසල අරමුණක් ගත්තොත් සුගතියට. ප්‍රබල වූ අකුසල අරමුණක් ගත්තොත් දුගතියට. තේරුණේ? හොඳයි දුර්වල වූ අරමුණක් ගත්තොත් සුගතියට යන්න ශක්තියකුත් නැහැ. දුගතියට යන්න ශක්තියකුත් නැහැ. අපි හිතන්නකෝ මේ දුර්වල පාප කර්මය කරමුණා කියලා දුගතියට යන්න තරම් බලවත් නෑ ඒක. තේරුණේ? දුර්වල කුසල කර්මයක් කරමුණා කියනකොට සුගතියට නැගින්න තරම් බලවත් නෑ. දැන් මොකද වෙන්නේ? සුගතියට නැග ගන්නත් බෑ දුගතියට බැහැ ගන්නත් බෑ. ආන් මේ කට්ටිය තමයි ඔය පෙත්ති විෂය කියන අවස්ථාවටපත් වෙනවා කියන්නේ. ඒක ඊටාම දුර්වල ප්‍රතිසන්දියක්. තේරුණේ? හැබැයි ප්‍රතිසන්දියක් තමයි එතන. අන්තරාභවයක් නෙමෙයි ප්‍රතිසන්දියක්මයි. හරිම දුර්වලයි. අන්න එතෙන්ටපත් තුන මොහොතේ ඉඳන් ඒ ඥාතීන් තමාගේ ඥාතීන් දෙස ජීවත් වෙලා ඉන්න දරුවන් දෙස සහෝදරයන් දෙස බලාගෙන ඉන්නවලු බලාපොරොත්තුෙන් ඉන්නවලු අනේ කවුරු හරි මගේ සහෝදරයෙක් හෝ නෑදෑයෙක් හෝ එනකන් දරුවෙක් හෝ මට මේ දුර්වල අවස්ථානෙන් අයින් වෙන්න එහෙම නැත්නම් සුගතිගාමී වෙන්න පිනක් අනුමෝදන් කරાવી කියලා බලාපොරොත්තුෙන් ඉන්නවලු ආන් ඒ අය තමයි පරදත්ත උපජීවී කියලා කියන්නේ කරගත්ත උපජීවී කියන්නේ අනුන් දෙන පින් අනුභව කරලා ජීවත් වෙන අය. ආන්ගේ ඥාතීන් නිතරම ඉන්නේ අපේක්ෂාවෙන්, පුණ්‍ය අපේක්ෂාවෙන් ඉන්නේ. එතකොට පුණ්‍ය අපේක්ෂාවෙන් ඉන්නකොට මෙහෙන් නම සිහි කරනකොටම, ಗುಣ සිහි කරනකොටම ඒගොල්ලන්ට මේ පණිවිඩය ලැබෙනවා. දැන් ඔය දිව්‍ය ලෝකේ ඉන්න සියලුම දෙවිවරුන්ට පින් ගන්න බෑ. මොකද ඒගොල්ල මේ අපි කරේ බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ල විඳින සැප අපි මතක් වෙන්නේ නැහැ ඒ කට්ටියට. ඈ ඒ කට්ටිය කිසිම බලාපොරොත්තුවකුත් නැහැ. තේරුණා නේද? ඒතකොට නිරේ ඉන්න සත්වයින්ට අපි ගැන හිතන්න තරම් වෙලාවක් නැද්ද? ඇටි දුකටපත් වෙලා ඉන්නේ. අපි ගැන හිතන්නවත් වෙලාවක් නැහැ. ඒකේ ඉන්න නිරේ ඉන්න සත්වයින්ටත් බෑ. ත්‍රිසංයෝනී උපදලා ඉන්න සත්වයින්ටත් බෑ. ඈ එතකොට අපි හිතමු මිනිසෙක් වෙලා ඉපදලා ඉන්නවා කියලා ඒත් බෑ. දැන් හොඳයි මගේ පින්කම මගේ මං මැරිලා දැන් අවුරුදු 63ක් කියන්නකො. මගේ 63 වෙනි උපන් මැරිච්ච දිනය සිහිපත් කරගෙන අතීත ගියාත්මේ මගේ දරුවා මට නම් ගියාත්මේ දරුවෝ හිටියෙත් නෑ. ඈ ඔයගොල්ලෝ ගැන හිතන්නකො. මට ගියාත්මේ දරුවෝ හිටියේ නෑ. තේරුණා නේද? මං ගියාත්මේත් අවිවාහකව ඉඳලා තියෙන්නේ. තේරුණේ? දැන් ඔයගොල්ලන්ගේ දරුවෝ ගැන හිතන්න දැන් යම් කිසි කෙනෙකුගේ ওই මහත්තයාගේ දරුවෙක් මහත්තයා අපව මැරිලා 35 වෙන 40 වෙන පින්කම කරනවා කියලා හිතන්නකෝ. මහත්තයා දෙන්න දන්නේ නැහැ නේද? දන්නේ නැහැ. දන්නන් වෙලියකුත් නැහැ. දන්නේත් නැහැ. ඒගොල්ලෝ ඉතින් පින්කම් කරනවා එච්චරයි. Tamante ඒ පින ලබන්න බෑ. කොහොම හරි මේ සම්බන්ධීකරණය සිද්ධ වෙන්න ඕනේ. එච්චරයි මට කියන්න තියෙන්නේ. සම්බන්ධීකරණය සිද්ධ වෙන්න ඕනේ. මේ එහෙම නැත්නම් අපි පින් කළා, තැකල් කරලා යවලා එහෙම බෑ. ඒගොල්ලත් මෙහාට ගෙන්න ගන්න ඕනේ. ගෙන්නගෙන මේ පින්කමට සම්බන්ධ කර ගන්න ඕනේ. ඒ සම්බන්ධ කර ගන්න පුළුවන් තැකම තියෙන්නේ ඔන්න ඔය පරදත්ත උපජීවී කියන අවස්ථාවේ ඉන්න ඥාතියින්. දුර්වල කර්ම ශක්තියක් ඉදිරිපත් වෙලා තියෙන නිසා සුගතියකට නැග ගන්නත් බෑ. දුගතියකට බැස ගන්නත් බෑ. ආන් ඒකයි. තේරුණා නේද? හැබැයි මේ කට්ටිය නිතර පින් කරන්න කැමතියි. නිතරම පුණ්‍ය අපේක්ෂාවෙන් ඉන්නේ කට්ටිය. මොකද මේ දුර්වල ස්ථානයෙන් අයින් වෙන්න කැමතියි. ඒක නිසා මිය ගියාවෝ ඥාතීන් පින් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. තේරුණා නේද? ඒගොල්ල පිනට කැමතියි. ඉතින් ඒ ඥාතීන්ට පින් දුන්නයි කියලා කවදාවත් කරදරයක් වෙන්නේ නැහැ. ඒකත් කියන්න ඕනේ. කරදරයක් වෙන්නේ මේක ලොකු ප්‍රශ්නයක් අපේ සමාජයේ තියෙන. සමහර කියනවා මියගේ ඥාතීන්ට පින් දුන්නාම ඔවුන් ප්‍රබල වෙන අපිට කරදර කරනවා කියලා. නෑ. ඒ පරදත්ත උපජීවී අවස්ථාවේ ඉන්න ඥාතීන් නෙමෙයි. තේරුණේ? ඒගොල්ල කවදාවත් අපිට කරදර කරන්නේ නෑ. අනික අපෙන් වෙන මොකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ ඉඩකඩම් දීපල වස්තු ඒ කට්ටියට වැඩක් නැහැ ඒවා. ඒවා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ පිනක් විතරයි. තේරුණේ? පැහැදිලි නේද? සමහර යෝන් ඉන්නවා ඔය පෙරේත ලෝකෙ පුදුම ශේෂ්ත්‍රයක් ඕක. ඕකේ යක් මේ යක්ුණක් නෑ යක්කු ඉන්නේ දිව්‍ය ලෝකෙනේ. ඕකේ ඉන්නවා මහා පුදුම જાති සත්තු ඉන්නවා. භූතයෝ, പ്രേතයෝ, പ്രേතයෝ තතරක් ගොඩක් ඉන්නවා වෙන වෙනමයි. ඔය මල යක්ෂ මල යක්ෂයෝ මල යක්ෂණියෝ කියන්නේ ගෙවල යක්ෂයෝ ගෙවල යක්ෂණියෝ භූතයෝ ඈ මම යක්ෂයෝ කියන්නක් කැමති නෑ යක්ෂයෝ කියන්නේ ඊට උතුම් කොටසක් මුන්ට මොනවා කියන්නද මන් දන්නේ ඈ ඔන්න ඕමේ ඉන්න පිරිසක් ඉන්නවා උන් නිතරම කැමති නරක වැඩවලට ඔය ඔය ගෙවල් ඇස්සේ අගුවල ඈ ඉන්නවා මම උන් කැමති නරක වැඩ කරනවා දකින්න ඒක නිසා ගෙදර මිනිස්සු හොඳ වැඩ කළොත් කරදර කරන්න පුළුවන් එහෙම කොටසකුත් ඉන්නවා අන්න එහෙම අය තමයි ඔය කරදර කරනවා. උන් පින් ගන්නෙ නෑ. ඇත්ත වශයෙන් පින් අරන් නෙමෙයි කරදර කරන්නේ. උන් කැමති නෑ පින් කරනවට. අමුතුවෙන් පිනෙන් බලවත් වෙලා කරදර කරනවා නෙමෙයි. පින් කරනවට කැමති නෑ කියලා. ඒක නිසා නොයේ කරදර කරනවා. හැබැයි ඉතින් පව කරමින් ඉන්නවා නම් උන් හරිය කැමතියි. ඇයි තමන්ගේ જાතියෙම නේ? <laughs> පව කර කර ඉන්නවා නම් හරි කැමතියි. උදව් කරන්න පුළුවන් ඒවට. තේරුණා නේද? ඔය ඔය සමහර යක්කු ඉන්නවනේ ඔය දඩයක්කාරින්ට උදව් කරන යක්කු. ඔය රීරියක් හා දඩයක්කාරින්ට උදව් කරනවලු. ඒ දඩේම කරබයක් කරගත්ත හැටි හැබැයි ඉතින් එයාට දෙන්න ඕනේ කොටසක්. ඔය කැලේට ගියාම ඔක්කොම සත්තු ගිනත් ළඟට ගියා දානවලු. ඈ එහෙම එහෙමයි ඉන්නවා භූත කොටාක. තේරුණේ? ඒව හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙම දැන් මම දැකලා තියෙනවා සමහර තැන් තියෙනවා නරක වැඩ කරනකොට කිසි කරදරයක් නැහැ. හොඳට ඉන්න පුළුවන්. හොඳ වැඩ කළොත් කරදර කරනවා. ඒ ඔය පරදත් උපජීවී ප්‍රේතයෝ නෙමෙයි. අපරාධේ ඒ ඒවා වරද්දගෙන මේ මියගේ ඥාතීන්ට පින් නොදී ඉන්න නම් එපා. මියගේ ඥාතීන්ට අපි මේ පින් දෙන්නේ ඔන්න ඔය පෙත්ති විශේෂයේ ඉන්න අවස්ථාවේ ඉන්න අයට. අනික් කට්ටියට පින් ගන්න බෑ ඇත්ත වශයෙන් කියනවා නම්. පින් ගන්න බෑ ඒ කට්ටියට. ඒ කට්ටිය අපි හොඳින් ජීවත් වෙනවා දකින්න කැමති නෑ අර නරක පැත්තට බර වෙලා ඉන්නේ. දැන් මිනිස් ලෝකෙත් ඉන්නව නේද පිනට අකමැති යෝන් ඉන්නව නේද? පවට කැමති යෝන් ඉන්නවනේ. ආන්ගේ පවට කැමති එවුන් තමයි මේ තැන් වලට යන්නේ. උන්ට පින් දීලා ගොඩ ගන්න බෑ මොනවා කරලා. මේ සාමාන්‍ය මිනිස්සු අතරත් ඔහොම ඉන්න අපි දැකලා තියෙනවා. ධන පිනක් කරන පලාතකින් යන්නේ නැහැ. හැබැයි කසිප්පබලක් තියෙනවා නම් ඒ පැත්තට තමයි බර වෙන්නේ. ඈ අන්න එහෙම ඒ මේ මේ අපි මිනිස්සය අතරත් ওই ස්වභාවයේ ඉන්න කට්ටිය ඉන්නවා. සමහර ඉන්නවා පිනට කැමති. ඒ වුණාට පින් කරගන්න සමහරට ධනයක් නැති වෙන්න පුළුවන්. ධනෙ නම් ඕනේ පින් කරන්න. වෙලාවක් නැති වෙන්න පුළුවන්. අනේ මම පිනට නම් කැමති. කෝ අනේ මට වෙලාවක් නැහැ. දානයක් දෙන්න නම් ඕනේ. ඒ වුණාට මට ශක්තියක් නැහැ. අන්න එහෙමයි ඉන්න මිනිස්සු අතර නේද? ආන්නේ පිනට කැමති අය තමයි අර පරදත්ත උපජීවී කියන අවස්ථාවට යන්නේ. පිනට කැමති අය. ඒක නිසා මම ඔය කට්ටියට කියන්නේ ඔය කට්ටිය නම් මේ තැන් වලට යවන්නේ නැහැ මං ඉන්නකම්. ඈ මම ඉන්න කරනම් යවන්නේ නැහැ. තේරුණා නේද? සෝතාපන්න පුද්ගලයෙකුට කවදාවත් එහෙම එකක් අරමුණු වෙන්නේ නැහැ. සෝතාපන්න පුද්ගලයෙක් මොනවා කරලවත් උතෙන් යන්නේ නැහැ. එයා යන්නෙම කරුත්‍යාදි විලෝකයට යන්නේ. මරණාසන්න අවස්ථාවේදී සෝවාන් ඵලයටපත් වන පුද්ගලයෙකුට අනිවාර්යයෙන්ම ධර්මතා වශයෙන් සෝවාන් ඵල සමාපත්තිය තමයි ලැබෙන්නේ. වෙන මොකක්වත් ලැබෙන්නේ. අර ධම්ම රූප ඔක්කොම යට යනවා. තේරුණා නේද? මම මේ ඔය කට්ටිය නෙමෙයි කියන්නේ. ඉතින් අරුණ්ඩ කියන්න විදියක් නෑ නේ. උන්නේ නෑ නේද? අනික ඒවොන්ට කියන්නේ කොහොමද මම? ඒක නිසා මම සාමාන්‍ය ජනතාවට කියනවා මේ මගේ දරුවන්ට නෙමෙයි මේ කියන්නේ සාමාන්‍ය ජනතාවට කියන්නේ උඹලා පින් නොකලත් කමන්නේ පිනට කැමැත්තෙන් හිටපල්ලා. එච්චරයි. <laughs> ඔය පැත්තේ නෙමෙයි ඈ. සාමාන්‍ය ජනතාවට මට කියන්න සිද්ධ වෙනවා උඹලා පින් නොකලට කමන්නේ පිනට කැමැත්තෙන්වත් හිටහල්ලා. ඊට පස්සේ අපිට මොකක් හරි අටපිරිකර කරලා දාලා ගොඩ ගන්නද කියලා නේද? <laughs> ඈ. ඉතින් ඔන්න ඕකයි සත්‍යය. පරදත්ත උපජීවී කියන්නේ අනුන්ගෙන් ජීවත් වෙනවා කියන එක. පරදත්ත උපජීවී අනුන් දෙන දේ අරගෙන ජීවත් වෙනවා. දැන් මේ පරදත්ත උපජීවී ප්‍රේතයන් දැකලා නැත්නම් බුදුහාරෝ දේශනා කරලා තියෙන එක දැනක වික්ෂුන් වහන්සේලා දිහා බලන්නේ කියලා. වික්ෂුන් වහන්සේලා පරදත්ත උපජීවී තමයි. අනුන්ගෙන් කාලා ජීවත් වෙන්නේ. ඒ පිළිතුරු නෙමෙයි ඈ. මේ උපමාවක් විතරයි කිව්වේ. පෙරේතයෝ කියලා හිතන් දෙපා. ඈ අරගොල්ල අත දික් කරගෙන ඉන්නවා දෙනකන්. විස්සෝන් වහන්සේලා අත අකුලගෙන ඉන්නවා දෙනකන්. ඒකයි වෙනස. අත දික් කරන්නේ විස්සෝන් වහන්සේ කවදාවත්. අත අකුලවගෙන ඉන්නේ. හැබැයි දෙන දේ ගන්නවා. අවශ්‍ය ප්‍රමාණයට ගන්නවා. ඒක නිසා විස්සෝන් වහන්සේලා පරදත්ත උපජීවී. අනුන්ගෙන් කාලා තමයි ජීවත් වෙන්නේ. අනුන් දෙන දෙයින් ජීවත් වෙනවා. තේරුණේ? ඉතින් ඔයගොල්ලන්ට මේ ධර්ම කරුණ මම ඉතින් පැහැදිලි කරලා දුන්නේ මේවා කාගෙන් අහගන්නද? තේරුණේ? ඒක නිසා අපි අපේ මිය පරලෝ ගියා වූ ඥාතීන්ගේ සීමාවක් නැහැ. අනන්ත අප්‍රමාණ ඥාතීන් ඉන්න පුළුවන්. ඒ ඥාතීන් අප ගැන බලාපොරොත්තු වෙලා ඉන්නවා නම් අපි කරන මේ පින්කම් දෙක බලාගෙන ඒ කට්ටියත් සතුටටපත් වේවා මේ පින් අනුමෝදන් වේවා කියන අදහසින් පින් කරන එක හොඳයි. එතකොට ඒ ඥාතීන් දැන් අපි බලාපොරොත්තු වෙන ඥාතීන්ට නොලැබුණත් ඕක කවුරු හරි ලබා ගන්නවා. අනික අපිට තියෙනවනේ. ඒක අපිට තියෙනවා. එතකොට අපිට මේ පිනේ ආනිසංසය කියන එක මේ අවස්ථාවේදීමයි ලැබෙන්නේ. මේ පින්නතුන් මේ දාන දෙනකොට කරුණාවෙන්, මෛත්‍රියෙන්, ශ්‍රද්ධාවෙන්, ප්‍රඥාවෙන් මේ දාන දෙන්නේ. දැන් මේ දාන දෙන්න කොච්චර වෙලා හිතන්නේ නැද්ද නේ දවස් කීයක් මෙහෙම හිතන්නේ නැද්ද අනේ කොහොමද මේක දෙන්නේ දී ගන්න පුළුවන් වේද ඈ මේකට කෙහෙල් ගෙඩි ටිකක් හොයා ගන්නත් ඕන විස්කෝස ටිකක් ගන්නත් ඕන ඈ එතකොට මේ සීනි ටිකත් ඒගොල්ලෝ ටිකක් ගන්න ඕනේ අපි දන් දෙන්න යන්න ඕනේ හවල් දවසේ අපේ දාන තියෙන්නේ. මේ අම්මලා කොච්චර හිතන්නේ නැද්ද නේද? මේ දාන ගැන ඒ සෑම සිතවිල්ලක් තුළම මොනවද තියෙන්නේ? සද්ධාව, කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව. ඒතකොට මේ දානේ දීලා අවසාන වෙච්ච වෙලාව. මේ දාන දෙන්න පටන් ගත්ත යම් දවසක ඔයගොල්ලෝ දානේ බාර ගත්තා නම් එදා ඉඳන්ම ඔය කට්ටිය හිතන්න ඇති. අපේ ඥාතීන්ට පින් දෙන්න මේ දාන දෙන්නේ. ඒ පණිවිඩය එදාම තමයි යන්නේ. ඒ වෙලාවෙ ඉඳන් ඥාතීන් බලාගෙන ඉන්න ඇති. දැන් ආවල් දවසේ ආවල් දවසේ අපේ මේ අපිට සංග්‍රහයක් කරනවායි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. පුණ්‍ය සංග්‍රහය. ඉතින් ආ මේක නිසා පින් සිතිවිලි කෝටි ගණනක් මේ දන් දුන දායකයන්ට ඇති වෙන්නේ ඇති. ඒ හැම පින් සිතිවිල්ලක් ළඟදීම ඔය කට්ටියට මොනවද ලැබුණේ? සැනසීම, සතුට, සහනය, ප්‍රීතිය, සැපය. ඒ තුලින් ලේ ධාතුව පිරිසිදු වෙනවා. ඒ තුලින් නිරෝගී වෙනවා. ආයුෂ නිරෝගී පුද්ගලයාට ආයුෂය, වර්ණය, සැපය, බලය මේ ඔක්කොම ලැබෙන්නේ දාන තුලින් තමයි. කරුණාව, මෛත්‍රිය, ශ්‍රද්ධාව කියන ගුණධර්ම තුලින් තමයි ආයශේ, වර්ණේ, සැපේ බලේ ඔක්කොම ලැබෙන්නේ. කවද්ද ලැබෙන්නේ? දැන් ලැබෙන්නේ. මේ දාන දෙන වෙලාවටමයි ලැබෙන්නේ. දන් දෙන්න අතදික් කරනකොටම අතදික් කරන්නේ කරුණාවෙන්. මෛත්‍රියෙන්. හ්ම්. ඒතර මෙලොවමයි නිරෝගී වෙන්නේ. ආයු වර්ණ සැප බලාදී ලැබෙන්නේ. ඉතින් ආ මේක නිසා ඔබ මහා කුසල කර්මයක් මේ ගීනාතීන්ටත් Tamanටත් සියලු දෙනාටම සතුට වෙන්න පුළුවන් විදිහට සිනාසෙන්න පුළුවන් විදිහට හොඳ වැඩක් කළේ. දැන් Tamanුත් hina වෙනවා මේ ගීනාතීනොත් hina වෙවි මේ පින් අනුමෝදන් වෙනවා නේද? එතකොට මේ පින් අනුමෝදන් වෙන සදේවක ලෝකයාම hina වෙනවා. ඔබත් hina වෙනවා. ආම් බලන්න කී දෙනෙක් hina වෙනවද කියලා නේද? hina වෙන එක හොඳා නේද? ඒක තමයි. එහෙනම් ඉතින් මට කියන්න හිතෙනවා ඒගොල්ලෝ කරලා තියෙන්නේ ලෝකෙ හිනස් වෙන වැඩක් කරලා තියෙන්නේ. සල්ලිත් තියරන් කරලා නේද? ලෝකෙ හිනස් වෙන වැඩ කරන්න හොඳද? හොඳයි හොඳයි හොඳයි. මුළු ලෝකෙම හිනස් වෙන්න පුළුවන් නම් පින්නතුනි තමනුත් hina වෙන්න අනික් කට්ටියත් හිනස්සන්න කිසිම කෙනෙක් අඬන්න එපා අනික් කට්ටිය අඬවන්නත් එපා. අඬනවා කියන්නේ ලෝභ දෝෂ මොහ. hina වෙනවා කියන්නේ කරුණාව, මෛත්‍රිය, ශ්‍රද්ධාව, ප්‍රඥාව. තේරුණා නේද? ඒක නිසා අපි හැම දිනාම සිනස්සවන්න ඕනේ. තමනුත් hina වෙන්න ඕනේ. එතකොට අපේ ජීවිතේ දිහා බලාගෙන සෑහෙන කෙනෙක් පින් සිද්ධ කරගන්නවා. ඉතින් ආ මේ ටිකක් හිතේ තියාගෙන විශාල පිරිසක් මෙතන ඉන්නේ මේ ඔක්කොම ආර්ය සංඝ රත්නය. තේරුණා නේද? ශ්‍රද්ධාව ඇති වෙනවා සමගම සෝවාන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙනවා. ඒ සෝවාන් මාර්ගය ආරක්ෂා කරගෙන ගමන් කරන අය ශ්‍රද්ධාවෙන් ගමන් කරනවා. ඈ ලෝකයේ දුකයි දුකයි දුකයි දුකයි දුකයි ඈ අනිත්‍යයි දුකයි අනාත්මයි මේක දැනගෙන ඉදිරියට යනකොට මොකද වෙන්න ඕනේ? සක්කාය දිට්ඨිය නැති වෙන්න ඕනේ. සක්කාය දිට්ඨිය කියන්නේ ලෝකය නිට්ටයයි, සැපයි, ආත්මයි කියලා පිළිගැනීම නේ. එතන තියෙන පිළිගැනීම. මෙතන තියෙන දැන ගැනීම. වඩා බලවත් මොකක්ද? දැන ගැනීම නේද? පිළිගැනීම නෙමෙයි. එහෙනම් මේ විශාල පිරිසක් ලෝකය දුකයි දුකයි දුකයි අනිත්‍යයි අනිත්‍යයි කියලා ලෝකයේ යථාර්ථය දැනගෙන නිර්වාණය කෙරෙහි පැහැදීගෙන සීලාදී ගුණ ධර්ම ඇති කරගෙන සමාධියට ගෙහිලා ඒ සමාධිය තුළින් ප්‍රඥාව ඇති කරගෙන ඉදිරියට යන පිරිසක්. ආන් ඒක නිසා ඔබේ දාණය මහත්ඵලයි මහාන් සංසයි. ආර්ය පුද්ගලයෝ ලෝකයේ තුල ඉන්න තාක්කල් බුද්ධ ශාසනය ආරක්ෂා වෙලා තියෙනවා. යම් දවසක ආර්ය පුද්ගලයෝ නැති වුණොත් එදාට බුද්ධ ශාසනයත් ඉවරයි. තේරුණා නේද? කල්යාණ මිත්‍රයා නිසා මේ බුද්ධ ශාසනය පවතින සම්පූර්ණයෙන්ම. අර ආනන්ද හාමුදුරුවෝ කිව්වේ ස්වාමීන් වහන්සේ මට හිතෙනවා මේ බුද්ධ ශාසනයෙන් හරි අඩක් කල්යාණ මිත්‍රයා නිසා ආරක්ෂා වෙනවා කියලා. ආනන්ද හාමුදුරුවෝ කියනවා. ඒ පාර බුදුහාඳුරෝ කියන ආහා ආනන්ද එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා. ඒක වැරදි. ඒක වැරදි. සම්පූර්ණයෙන්ම බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්නේ කල්යාණ මිත්‍යා නිසා. හරියටක් නෙමෙයි සම්පූර්ණයෙන්ම. කල්යාණ මිත්‍යා කියන්නේ සත්පුරුෂයා. සත්පුරුෂයා කියන්නේ කාටද? දහම දැනගත්ත උත්තරම සත්පුරුෂයා කියන්නේ මෙතන. එහෙම නැතුව සත්පුරුෂයෝ නම් තම්බිලා අතරක් ඉන්නේ නේද? කතෝලික අතර සත්පුරුෂයෝ නැන්ද? ඉන්නවනේ නේද? ඉන්නවා. ඒ අය නිසා නෙමෙයි මෙතන සත්පුරුෂයා කියන්නේ ආර්ය පුද්ගලයෙක්. ධහම දැනගත්ත උත්මයෙක්. ඈ එතකොට මේ බුද්ධ ශාසනය යම් තාක්කල් ආර්ය පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවනම් ඒ තාක්කල් තියෙනවා. ආර්ය පුද්ගලයෝ නැහැ කියන පණවිඩයක් හම්බ වුණොත් එදාට හිතාගන්න ෆුල් ස්ටොප් එකක් දාන්න ඉවරයි කියලා. ඒ පණවිඩේ නම් කවදාවත් හඳ නොලැබේවා. ඒ වුණාට සමහර විට අපිට අහන්න ලැබෙනවා. අද මාර්ගඵල ලබන්න බැයිලු මාර්ගඵලලාභී නැල්ලු ආර්ය පුද්ගලයෝ නැල්ලු එහෙම අහන්න තියෙනවනේ සමහර තැන්වල. ඒ අය බුද්ධ ශාසනයක් නෑ. ඒ අය නෑ. අපිට තාම තියෙන බුද්ධ ශාසනය. අපි දන්නවා ආර්ය පුද්ගලයෝ ඉන්න බව. තේරුණේ? ඒක නිසා අපිට කරන්න තියෙන එකම දේ තමයි මේ ප්‍රත්‍යඥයන් කොහොම හරි ඇදලා අරගෙන ආර්ය භූමියට දාගන්නේ. බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න නම් කරන්න තියෙන එච්චරයි. එහෙම නැතුව මේ බිල්ඩින් ගැහුවට කොච්චර බිල්ඩින් ගැහුවත් කෝටි ගණන් ගෙව. සල්ලි දීලා ගෙවල් හැදුවත් කවදාවත් බුද්ධ ශාසනය නම් ආරක්ෂා කරගන්න බෑ. කොහොම හරි කමන්නේ ප්‍රකඥනේ ඉන්නවා නම් අල්ලගෙන ඇවිදින්න මේ ධහම ලබා දීලා ශ්‍රද්ධාව ඇති කරලා ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ කරගත්තොත් ආන් මේක තමයි බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා කියන්නේ. මම කරන්නේ ඒක තමයි.